ගෞරවනීය <coughs> ස්වාමීන් වහන්සේගේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා ආරම්භයක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ අත්ථි දප්පච්චා වේදනාදීති පුත්තේන සතානන්ද අත්ථි තිස්ස වචනියං තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සර්වජන් වහන්සේ විසින් දේශනා කරන්නට ඉච්ඡ පටිච්චසමුප්පාදයේ අන්තිම කෙළවරේ ඉඳලා මුල දක්වා ඉදිරියට ගමන් කරන මාර්ගයේ අපි අද මැදිහත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ වේදනා කියන චෛතසිකය. ඒ වේදනා චෛතසිකය වේදනා ස්කන්ධයේ වශයෙන් වේදයේ වශයෙන් වේදනාව නැති චෛතසික වශයෙන් විවිධ පැති වලින් යෝගාවචරයට යෝග ජීවිතයේදී හමු වෙනවා. ඒ වේදනා චෛතසිකයට කිම්පච්චා වේදනාති इति චේ වදෙය්‍ය පසපච්චා වේදනාති ඉච්ඡස්ස වචනියන් කියලා සරුවචන්සේ දේශනා කළ තියෙනවා. මේ ස්පර්ශයට ආසන්න කාරණා වේදනාවට ආසන්න කාරණා වෙන්නේ ස්පර්ශයයි. වේදනාව නිසා ප්‍රධාන වශයෙන් ඊගාවට හටගන්නේ තෘෂ්ණාවයි. ඒ නිසා එතන මේ වේදනා සම්දිස්ථානයේ යෝගාවචරයට වැදගත් වෙනවා. ස්කන්ධ වශයෙන් බලනවනම් රූපස්කන්ධයේ ඉඳලා නාමස්කන්ධ වලට යනකොට ඉස්සල්ලාම නාම ධර්මයක් විදිහට හසුරවන්න වෙන්නේ මුණ ගැහින්නේ වේදනාස්කන්ධේ. ඒ වගේම චිත්ත වීදියක් විස්තර කෙරුවොත් ඒකෙදී හුඟක් වෙලාවට සූත්‍ර පිටකයේ සර්වජන් වහන්සේක ඇහැ සම්බන්ධ කරගෙන තමයි විස්තර කරන්නේ අනිත්‍යව පෙය්‍යාලම් වශයෙන් දක්වලා තියෙනවා. ඉතින් ඒ සාමාන්‍ය ওই මදුපිණ්ඩික වාගේ සූත්‍රයක තියෙන කොටසක් ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන තින සංගති පස්සෝ පස්සපච්ච වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විචක්කේති තං පపంచේති ප්‍රපංච සංඥා සංකා සමුදාචරಂತಿ කියලා ඇහැට රූපයක් එකතු වීමේදී හිතත් චක්කු විඥානයේ වශයෙන් ඉදිරිපත් වුනොත් මෙන්න මේ කාරණා තුන පවතින තාක්කල් පෙනීම සිද්ධ වෙනවා ඒ පුද්ගලයා බලන්නෙක් බවටපත් වෙනවා තින්න සංගති පස්සෝ එතකොට බැනීම බැලීම නැති ස්පර්ශය සිද්ධ වෙනවා අන්නේ තෙන්ද යනකම් ඕනම කෙනෙක්ගේ චිත්ත වීදිය පිරිසිදුයි එතෙන්ද එනකම්ම පිවිතුරුයි ඒ ස්පර්ශයෙන් පස්සේ මේ වේදනා චෛතසිකට ගිය තැනින්ල තමයි නිවන් දැකීමෝ කෙලසීම සිද්ධ වෙන්නේ ඒක නිසා එතනත් සල්කා බැලිය යුතු පැත්තක් වෙනවා තමන් භාවනා කළ කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් මිත්‍යා දෘෂ්ටිකෙක් වුණත් ඇහැට රූපයක් හමු වීම, මුලිච්ච වීම, ආපాతගත වීම ඊට පස්සේ අනිකුත් කටයුතු බහා තබලා ඒ රූපේ බලන තැනට චක්කු විඥානය පහළ වීම ඒ අනුව චිත්තක්ෂණ එකක් දෙකක් තුනක් හතරක් නැත්නම් පැය ගාණක් හරි ඒ බැලීම සිදු වෙන තාක් එතෙන් වෙනකන් චිත්ත විදියේ තියෙන පිවිතුරුකම භාවනා කියලා ලැබිච්ච දෙයක් නෙවෙයි මනුසකමත් එක්ක ලැබිච්ච දෙයක්. නමුත් ඒ ඒක වින්දනයක් ඇති කිරීමට නම් ඒ ලැබව ස්පර්ශය සුඛ දෙයක් මනාප දෙයක් ප්‍රිය දෙයක් දැක්කා කියලා ඒකට සුඛ වේදනාව ඉස්සර වෙනවා දැකමදී අසුභ දෙයක් අමනාපයක් හීන දෙයක් නම් දුක්ඛ වේදනාව ඉදිරිපත් වෙනවා ඉතින් මේන් එහාට ඒ මනාපමනාප පහළ වෙච්ච තැන ඉඳලම ඒ චිත්ත වීදී ඒකාන්තෙම කෙලසිලා සැප වේදනාවක් ආවත් කෙලසිලා දුක් වේදනාවක් ආවත් කෙලසිලා ඉතින් මේ තෘෂ්ණාවේ කෘත්‍ය තමයි සාමාන්‍ය පුහුණු කරපු නැති මනස අර සැප දුක දෙකෙයි එකට බැඳලා තියාගෙන ඉන්න එක එකින් එකට එකින්ට යා කරලා තියෙන එක ඒකෙන් උත්සාහ කරන්නේ මේ දෙකේ හිත ප්‍රියාවෘත කිරීම හරහා අදුක්කම සුඛ නම් වූ සැපත් නැති දුකත් නැති තත්වයට හිත මෙහෙවන්න දෙන්නේ නැතුව මෙහෙයුවත් ඒක නීරස කරවලා සැප දුක දෙකේ පටලවාගෙන තියෙන එක තමයි තෘෂ්ණාවෙන් කරන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ස්පර්ශ කරපු තැන යම් කිසි දෙයක් ඇහැට රූපයක්, කාණ්ඩ සද්දයක් ආදී වශයෙන් මේ ස්පර්ශය, මේ හැපීම, මේ ගැටුම ඇති වෙන තැන දක්වම සතිය පුහුණු කරන පුහුණු කරන ඉදිරියට ගියොත් ඒ නික්ලේශී පිවිතුරු ප්‍රවාහයෙන් වේදනාචෛසිකේ පහළ වෙච්ච ගමන් කෙලස් වෙන හැටි ප්‍රවාහය ආකූල වෙන හැටි ඊට පස්සේ එක්කෝ අවබෝධයේ පිණිස වේදේ පිණිස හෝ එහෙම නැත්නම් රාග ద్వේෂ මෝහ කියන කෙලෙස් ඇති වෙන පැත්තට යන හැටි දැක් ගන්න පුළුවන් නිසා එතනදී මේ වේදනාව චෛතසිකයේ ලොකු විප්ලවීය වටිනාකමක් තියෙනවා ඒවා ඒකත් සරුවචනාංශයේ හොඳටම ප්‍රෝජන aran තියෙනවා මේ භාවනා ප්‍රතිපදාව විස්තර කරනකොට ඒ වාගේම <clears throat> ලෝකයා ਸਰවඥාන්සේ පහළ වෙන්නේ ඉස්තර වෙලා මේ විදිහට ඇහැට රූප කනට ශබ්ද ආදී වශයෙන් ආමිෂය හේතු කරගෙන ලබන වින්දනය සුඛේ පැත්තට වැඩි කිරීම සාමාන්‍ය ලෞකික ජීවන රටාවේ ප්‍රධානම ලෞකික අභිමතාර්ථය බවට පත් කරගෙන තිබුණා. එනනම් සැපසොයන ජීවිත සඳහා මිනිස්සුયો තිරිසනුන්ගේ අනික් සත්තුන්ගෙන් විශාල වශයෙන් වෙනස් වෙලා මේ මුදල්, මේ විවාහ ජීවිතය, ගෙවල් දොරවල් හදන ඒවා, වස්තු භෝග රැස් කර ගන්නවා වගේ මේ පරිණාමයේදී මන තිරිසනා ඉක්මවගෙන ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තිබුණා. නමුත් ඒ අතර වාරයේදීම විශේෂයෙන්ම ඉන්දියාව පදනම් කරගත්ත සංස්කෘතියේ මේ ආමිෂය ආමිෂ සුඛය මිනිස්සයා බොහොම ඉහළ මට්ටමක හිටියට තිරිසනුන් හා සාධාරණ බවත් නිසා මිනිස්සයා පරිණාමයෙන් ඉහළට ගියා නම් තිරිසනුන්ගෙන් වෙනස් වෙන ගතියක් තියෙනවා නම් ඒ සඳහා විකල්පයක් වශයෙන් මේ නිර්ආමිෂ සුඛය කියන එක දැනගෙන හිටියා. ආමිෂයෙන් තොර වූ සුඛයක් දැනගෙන හිටියා. ඒ නිසා ඒ නිර්ආමිෂ වූ සුඛය එහෙම නැත්නම් මේ ධ්‍යාන සුඛය කියලත් ඒකට කියනවා. විවේක ජම් පීති සුඛං කියලා ඒක පසුව පසුව සරුවචනාන්තේ වර්ණන කරලා තියෙනවා. අන්නේ සුඛය දන්නේ නැත්තු තුන්කල් දක්නා ඉසින්නාන්සලා විදිහට අනෙකුත් ගෘහ මේ සුඛ මේ ගෘහවාසී මිනිස්සුන්ගෙන් වෙන් වෙලා ඒ නිර්ආමිෂ සුඛයට වෙනම ජීවන රටාවක් හදාගෙන හිටියා. ඒකට මේ ශ්‍රමණ එහෙම නැත්නම් ආජීවක එහෙම නැත්නම් සන්‍යාසි එහෙම නැත්නම් අනගාരിക කියලා රටාවක් තිබ්බා. මෙන්න මේ රටාව හරහා ඒගොල්ලෝ මේ සියලු සැප සම්පත් වලින් වෙන් වෙලා සියලු ආමිෂ සම්පත් වලින් වෙන් වෙලා ආමිෂ සුඛයෙන් වෙන් වෙලා ඊට වඩා සූක්ෂම වෙච්චි නිර්ආමිෂ සුඛයක් සොයාගෙන තිබුණා. ඒ නිසා ඒකත් සරුවචන් වහන්සේගේ සුවිශේෂත්වයක් නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඉපදිලා සුළු දවස් ගානකින් සුද්ධෝදන රජතුමාගේ තිබුණ මේ වක්මගුල් උත්සවයේ දවසේදී අර පුංචි සිතාත කුමාරයා ඒ තමන් ගෙනාපු භව සම්පත්‍ය වල හැටියට ධ්‍යාන උපදලා දඹගස්සෙවනේ උඩ වැඩ හිටියා කියන කතාව අපි දහම් පාසල් පොත්වලත් නැත්නම් බුද්ධඝම් පොත්වල කියලා තියෙනවා. ඉතින් ඒක බුදු වෙන්න ඉස්සල වෙච්ච දෙයක්. ඊට පස්සේ සතර පෙර නිමිති දකිනකොට අන්තිමට දැකපු ඒ ශ්‍රමණයා බුදුජානකසේ අධිකරපු කෙනෙක් නෙවෙයි. ඊට කලින්ම මේ ජාති ජරා ව්‍යාධි කියන දුක් දැනගෙන ආමිෂ සැපේ ඉන්නවනම් ඒව අනිවාර්ය බවත් ඒකේ තියෙන ආධිනවේ සලකලා ඊගෙන් නික්මලා නැත්නම් කාමෙන් වික් වෙලා නැත්නම් මේ ආමිෂ සුඛයෙන් වින් වෙලා ගත කරපු ශ්‍රමණ ආජීවක ජීවන රටාවල් කලින් තිබිලා තියෙනවා. ඒ තිබුණ විතරක් නෙමෙයි ඒක සර්වචන්නාංශයේගේ දර්ශනයේ ක්‍රියාමාර්ගයේත් අනුමත කරලා තියෙනවා. ඒ නිසා බුද්ධ ආගම ඇතුළෙම මේ ආමිෂ සුඛය කියන එක විස්තර වෙනවා, නිර්ආමිෂ සුඛය කියන එක විස්තර වෙනවා. සර්වචන්නාංශයේ මේ වේදනාව කියන චෛතසිකයට සාපේක්ෂව ලෝකයට දායාද කරපු මනුස්ස වර්ගයට දායාද කරපු සුවිශේෂී ගුණයක් තියෙනවා අවේදිත සුඛය කියලා. ඒක ਸਰවචනාංශයට විතරක් ආවේනික නැත්තම් සද්ධර්මයේ බුද්ධ ආගමේ මේ සංස්කෘතියේ පමණක් තියෙන එකක්. ඒ අවේදිතයි කියන සුඛයත් විස්තර වෙන්නේ වේදනා චෛසිකේ ආරහා. ඉතින් ඒකත් භාවනා කරන යෝගාවචරයට දැනගෙන හිටියොත් සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන් ඒක වර එක මේ ජීවිතේම අත්දැකිය හැක්කක්. එහෙම නැත්නම් ඒක පිට කෙනෙක් හා සම්බන්ධ නැති තමන් විතරක්ම ගත හැකි හැක්කක් කියන පැත්තෙන් මේ වේදනා චෛතසිකය විවිධ පැති වලින් බලන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙම නැත්නම් නිකන් සාමාන්‍ය පෘථග්ජනය හොයාගෙන යන මේ සැප පමනක් සොයාගෙන යන කොරවිච්ච ගමනට වැටෙනවා. මේ මෙච්චර විශාල මේ චෛතසිකයේ වේදනා ස්කන්ධයේ වේදනා චෛසිකයේ ඒ নানা මූණවරවල් নানা පැතිකඩවල් ඔක්කොම තිබියදී අපි අම්මලා තාත්තලා කියපු දුන්න ක්‍රමයට අපේ මෝඩ ගුරුරු කියලා දීපු ක්‍රමයට සැපමමනක් සොයාගෙන යන ක්‍රමයට ගියොත් අපි මේ ලැබිච්ච සද්ධර්මයේ නැත්තම් ලැබිච්ච බුද්ධ ශාසනයෙන් පූර්ණ වැඩගත්ත වෙන්නේ ඒ වුණත් කිව යුත්තක් තියෙනවා ඒ මොකද ඒ වේදනාව පිළිබඳ මේ සුවිශේෂී අධ්‍යයනයේට ඒක ප්‍රායෝගික පැත්තකුත් තියෙනවා ඒකේ මේ සූත්‍රමය පැත්තකුත් තියෙනවා ඒක ලබනද දුක්ඛිත කෙනෙකුට කරන්න බෑ ඒ නිසා සාමාන්‍ය ජීවිතේ ඒ ජීවිතේ කඩළු ජය අරගෙන සාමාන්‍ය මට්ටමකටපත් වෙච්ච කෙනාට තමයි මේ ਸਰවඥාන්සේ පෙන්වන හදාරීම හදාරන්න පුළුවන් වෙන්නේ ඒක නිසා සමාජ විද්‍යාත්මකව ගවේෂණය කරන්න ඇත්තෝ කියනවා සරුවඥ දේශිත ධර්මයේ දුප්පතුන් සඳහන වේ කිය. දුප්පතාට එකට යෙදෙන වෙලාවක් නැහැ. දුප්පතාට මේ විවේකයක් නැහැ. නිසා දුක්ඛිත දුකටපත් වෙච්ච කෙනාට වේදනට්ඨ කෙනාට ධර්මයක් තේරුම් ගන්න ඉස්පාසුවක් නැහැ. ඒ වගේම ආර්ථිකෙන් ඉඩක් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඉහළ මට්ටමට ගිය සමාජයේ ඔය සැප පමණක් හොයන්න ඕන කියන ආර්ථිකයක දේශපාලනික සමාජ විද්‍යාවක ඉහළට ගිය කෙනා සත්‍ය දකින්න කැමති නෑ. ඒක නිසා ඒ කෙනාට ඕනක මොකුත් නැහැ මේ නෛර්යානික ධර්මයකට හිත යොදන්න. යා හිතනවා මම ජයග්‍රහණ ලැබලා තියෙන්නේ. උඹලට බැරි නිසා උඹලා මේ බුදුහාමුදුරු පිටිපස්ස යන්නේ. මම මේ අතමිට කාතිවා නම් හොඳ හැටි තියෙනවා නම් මම හිතගෙන දිවි ලෝකෙම ගන්නම් කියලා වෙනම මූල ධර්මයක් දිගෙත් යනවා. ඒක නිසා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් මධ්‍යම පන්ති උපදින්න ඕන. සැපත් නැති අන්ති දුක්ඛිතත් නැති අන්තිම සුඛෝපභෝගිත නැති මැදපන්ති උපදින්නොත් මැදපන්ති ඉපදිච්ච පමණින් මෙවැනි ගැඹුරු ධර්මකට යන්න බෑ ඒ නිසා සාමාන්‍ය මට්ටමක ජීවිත ප්‍රශ්න ජයගත්ත සාමාන්‍ය ජන විඥානයේ තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕන ඊට පස්සේ තමයි යාට මේ වේදනාව පිළිබඳව ආමිෂ, निराමිෂ අවේදිත කියන පැත්තෙන් ඒ වගේම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ කියන පැත්තෙන් මේ වේදනාව පිළිබඳ විවිධාකාරයෙන් හදාරන්න ඉඩ ලැබෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ ආනපන සති භාවනා වගේ එකක් මුල් කරගත්තොත් ඉස්සල්ලාම ආනාපාන සති භාවනා කරනකොට පළවෙනිම චතුස්කය කාරණා හතර නැත්නම් padi හතර විස්තර වෙන්නේ කායන පස්සනාවට සම්බන්ධව ඒකෙදි කියන්නේ ඒකට පිවිසුම් මාර්ගය වෙන්නේ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා සතියෙන් යුක්ත ආස්වාස කරයි සතියෙන් යුක්ත ප්‍රසවාස කරයි එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාස කරන වාරයක් පාසා මේක ආස්වාසයේ බව දන්නවා ප්‍රසවාසයේ නෙවෙයි කියලා දන්නවා ඒ වගේම ප්‍රසවාස කරන වාරයක් පාසා මේක ප්‍රසවාසයේ බවක් දන්නවා මේක ආස්වාසය නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි කියලා සාංශුද්ධියක් එනවා. ඒක තමයි මකර කරන වගේ භාවනා ප්‍රවිෂ්ඨේ වෙන්නේ. ආනාපාන සතිය. ඊට පස්සේ ඒ විදිහට ආනාපානයට මුණ දීපෙකනා කායानुපස්සනා පටන් ගන්නකොට දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියලා අර ගොරෝසුවට නාස්පුඩු පුරවාගෙන යන මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා ඒකේ ගොරෝසුකමත් එක්ක හොඳට නාස්පුඩු පුරවාගෙන යන ගතියත් එක්ක ආස්වාද ප්‍රස්වාසය වෙන්ගලා දැනගන්නවා. ඉතින් එතනින් Taman අර සද්දෝලින් වේදනාවලින් හිතවිලි වලින් ආදී එහෙම නැත්නම් කියන සාමාන්‍ය ශාස්ත්‍රීය වශයෙන් කියන නීවරණ වලින් වෙන් වෙච්ච ආනාපානයත් එක්ක හාවෙච්ච හාද වෙච්ච චිත්තක්ෂණය හුදු දැනගන්න විතරක් නෙවෙයි ආස්වාද ප්‍රසවාස වශයෙන් දැනගන්න. එහෙම දැනගෙන ඉන්නකොට ඒ ගමනේ සුබ ලකුණක් තමයි ඉදිරි පෙරවරක් තමයි රසංවාස සන්තෝ රසංවාස සාමිති පජානාති රසංවාපස සන්තෝ රසංවාපස සාමිති පජානාති. ඒ ගන්න හුස්ම දැන් කෙටි වෙනවා. ආස්වාස වශයෙන් සහ ප්‍රස්වාස වශයෙන්. නමුත් මේ හුස්ම දැල්ල මේ විදිහට සියුම් වුණාට හුස්ම දැල්ල කෙටි වුණාට බාහිරේ තියෙන ශබ්ද ඒ විදිහටම දිගටම කරදර කරනවා. කයේ තියෙන වේදනාව එන්න එන්න වැඩි වෙනවා. හිතවිලි සමහරලාවට පටන් ගන්නකොටදී වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. එතකොට ඒ යෝගාවචරය අර බාහිරේ ශබ්ද ගොරෝසු ආනාපානෙත් එක්ක තඩරලා තඩමාරු කරන කොහොම හරි ආනාපාන ඉස්සර කරන කියාට ආනාපානේ සිවුම් වෙනකොට අර වේදනාවේ නපුර, ශබ්දවල නපුර, එහෙම නැත්නම් හිතවිල නපුර බලපාන. බලපාද්දි ඒ වේදනාස්සේ, ඒ ශබ්දාස්සේ, ඒ හිතවිලි ආස්සේ අර සිවුම් වෙන කෙටි වෙන ආශ්‍රව ප්‍රසවාසත් එක්ක සතිය පවත්තගෙන යාම තමයි හික්මීම කියලා කියන්නේ. රස්සං වාසසන්තෝ රස්සං අසසාමීති ප්‍රචානාති. කෙටියට සියුම්මට ආස්වාසය සිදු වෙනකොට මට කෙටියට සියුම්මට ආස්වාසය වෙනවා කියලා දැනගන්නවා. ඉතින් ඒකෙන් අදහස් කරනවා අපිට ගන්න වෙනවා. ඒකට ඉතිරිය ගොරෝසුවට සද්දක් තියෙනවා. වේදනක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. හිතියෙද්දි අර සියුම් වෙන ආනාපානයේ දිගේ නිකන් මේ තනි කඹයක ඇවිදින කෙනෙක් වගේ තනියේ දණ්ඩක ඇවිදින කෙනෙක් වගේ එන්නේ එන්නේ එන්නේ අත නෑර ආනාපාන දිගේ යන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරය ආනාපානියත් එක්ක වැඩි සුහදකමක් වැඩි සහෝදරකමක් ඇති කරගන්නවා. ඒ වෙලාවේදී ආනාපානට ආනදර කරලා අර වේදනා සද්ද හිසි වලට මුල් තැන දෙන්න කිව්ව කවදාහකවත් ඒ සතියේ පැවැත්මක් එන්නේ නැහැ. සමාධිය පැවැත්මක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අභියෝගය ඇති අරමුණක් තමයි ආනපන කියන්නේ. සියුම් තත්වෙදී තරස කරනවා. ආරසා කරනකොට මේ යෝගාවචරයට හිත පිට යන්න තියෙන ඉඩ වැඩි. අර බාහිර වේදනා සද්ද හිතුවල තියෙන නපුරුකම නිසා, ඡන්දගත නිසා, ඉතින් ඒ නිසා එවැනි හිත පිට නොයෑමක් සඳහා ආනාපානට සාදරව වැඩි කිරීමක් සඳහා එතනදී උපක්‍රමයක් විදිහට සරුවචන් වහන්සේ ඒ පේන ආස්වාසේ මේ මුල මේ මැද මේ අග වශයෙන් සබ්බකාය පරිසංවේදී අසසී සාමීති සික්කති සබ්බකාය පරිසංවේදී පසසී සාමීති සික්කති කියලා හරියට නිකන් ලොක් කරලා බලන කන්නඩියක් දාලා වගේ අර අර රද්ද වේදනා හිතුලි මැද තියෙන ආස්වාද ප්‍රසආසෙදී නිකන් බලා ඉන්න නෙමෙයි උත්සන්නව ආසන්නව සාදරව බලන්න පටන් ගන්නවා ආනේ බලන්න පටන් අර ගන්නකොට මේ ආස්වාද ප්‍රසවාසී තවත් සංසිඳීමක් සිදු වෙනවා පස්සම්බනයක්. ඒ පස්සම්බනය පස්සම්බයං කාය සංඛාරං ආස්වාද ප්‍රසවාස දෙකේම සංසිඳමින් සංසිඳමින් ආස්වාද ප්‍රසවාසයේ දෙකටම පොදු නිකං කම්පන වේගයක් වශයෙන් චංචල බවක් වශයෙන් සහැල්ලුකමක් වශයෙන් ආලෝකයක් වශයෙන් වගේ ආශ්‍රව ප්‍රසවාසයේ ගැඹුරට කාගෙන යනවා. ඒ ටික තමයි මේ කායानुපස්සනා කොටසේ යන්න පුළුවන් අන්තිම කෙලවර. ඒ කියන්නේ ආනාපානෙ කොච්චර සියුම් වුණත් ඒ සියුම්ච්ච ආනාපානෙ ඇතුළට කාගෙන යනවා. පෞද්ගලික ලක්ෂණ විතරක් නෙවෙයි පොදු ලක්ෂණත් දකින්න. ආනෙම යනකොට දෙවේ ඊ ගාවට යෝගාවචරය මේ ප්‍රයත්නයේ සූර වුණොත් රුබූටි වුණොත් ඉදිරියටම ගියොත් යා නොදැනුවත්වම වේදනානුපස්සනාවට වැටෙනවා. ඒ වේදනානුපස්සනාව ਸਰුවඥ වචනේ සඳහන් කරන්නේ පීති පරිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති පීති පරිසංවේදී පස්ස සිස්සාමිති සික්ඛති කියලා. ඒ පුද්ගලයාට මේ කරගෙන යන එකලස නිසා මේ සීරුමාරුව නිසා බාධක කරදර මැද හරියට දී යටින් ඉන්දර ගෙනියනවා වගේ මේ ආනාපානය ගෙන නිසා පිට යන්නේ නැතුවම නෙවෙයි පිට ගියත් නැවත ආනාපාන ගන්න පුළුවන් නිසා ප්‍රීණනයක් පිනායෑමක් ප්‍රීතියක් හිතේ පහළ වෙනවා ආන්න මේ වෙලාවේදී යෝගාවචරයට කායානුපස්සනාව කියන රූප ධර්මයන්ගෙන් ඇති කරගත්ත භාවනා උපක්‍රම අපි ගෝ සති සමාධි දෙක දැන් නාම ධර්මයන්ට මාරු වෙන වෙලාව. එතකොට තේරෙන පටන් අර ගන්නවා තමන්ගේ කය සාක්ෂි කරගෙන පුංචි තැන් තැන් වලින් නිකන් මේ අකුණු විදුලි කොටන්නා වගේ පුංචි පුංචි තැන් වලින් එහෙම නැත්නම් හිරිකඩු පිපෙන්නා වගේ තැන් තැන් වල එන්න පටන් අර ගන්නවා මේ කය සාක්ෂි දෙන්න පටන් ගන්නවා වැඩේ හරි කියලා. නමුත් ඒක දන්නේ නැතුව හිටියොත් කෙනෙක් ඒකත් අර යන සිවුම් සිවුම් සිවුරු මාරුවට බාධා කරගන්නවා. මේ මේ භාවනාවක් කැඩිලාද මේ ආනාපානේ නාසිකාග්‍රේ හිත තියාගෙන ඉඳ ගියාම දැන් මට තැන් තැන් වලත් අර නාසිකාග්‍රේ වගේ කම්පන චංචල දැනෙනවා කියලා ඒ කුද්ධිකා ප්‍රීති බොහොම පුංචිවට තැන් තැන් වලින් මතුවෙනවා යම් යෝගාවචරයක එතනදී එකලස කඩා ගන්න නැතුව දිගටම ඒ පුංචි පුංචි ශරීරයේ පහළ වෙන ඒවා මිහිරිම කියන්නත් බෑ අමිහිරි කියන්නත් බෑ හැබැයි ආචාර්යවරු කියනලා දෙනවා ඒවා දරා ගන්න බැරි මට්ටමකට කවදාවත් එන්නේ දරා ගන්න පුළුවන් නිකන් පුංචි පුංචි කෙනෙහිලි වාගේ සමහරවිට අත්දවුවක් වාගේ එන්න පටන් ගන්නවා. ඒක ගණන් ගන්න තු ගියොත් නැත්නම් ඉදිරියට යන තරම් පෞරුෂත්වයක් තිබුණොත් කණික පීති කියලා මුළු ශරීරෙම ගැස්සෙන නැත්නම් ඒක ප්‍රදේශයක් ගැස්සෙන විදිහට ක්ෂණිකව නිකන් කරන්ට් එකක් වදිනවා වගේ එහෙම නැත්නම් ඒක පාට නිින්දක ඉඳලා වදිනවා වගේ ගැසිලි එන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒක කම්තාන සුද්ධ කරගන්න. ඒ අර කුද්ධිකාපීතිය ආපු එකනට කණිකපීතිය එනකොට ආය සැකයක් මහල වෙනවා. මේක මේ භාවනාව කැඩිලාද කියලා. ඒත් කමඨාන සුද්ධ කරන මේ කාය ජීවිත নিরপেক্ষව අර ගත්ත එකලස එතනදී තියෙන විශාල මාරුවක් වෙනවා. ඒ මොකද අතනින් මෙතනින් මේ විදියට ගිනිකඳ පුපුරන්න වගේ දඟලද්දී බලාගෙන හිටපන් කියපුව ආනාපානෙ නොපෙනී ගියලා. ඉතින් ඒකට ආදී අමාරුවක් වෙනවා. මේ සතිය කොතනද මුල් බෑගන්නේ කියලා. සතියේට මොකද්ද පදනම වෙන්නේ කියලා, නැංගුරම වෙන්නේ කියලා. ඉතින් වෙන විදිහට කියනවා නම් Taman බලාගත යුතු, රැක බලාගත යුතු අරමුණ ගිලිනවා. රැක බලාගත යුතු සංඥාව ගිලිනවා. එහෙම නැත්නම් නිමිත්ත ගිලිනවා. ඒ වෙනුවට අතනින් මෙතනින් මේ බලාපොරොත්තු නැතිව මතුවෙනවා. අන්නේ මතුවෙද්දිත් සතිය කඩා ගන්න නැතුව ගියොත් ඒ අර කුද්ධිකාපීච කණිකාපීච වලින් පස්සේ මේ රැළ නගිනා වගේ හැම තැනම Tamanne තේරෙන පටන් අර ගන්නවා භාවනාව මේ එක දිගට සිද්ධ වෙනවා එච්චර ප්‍රයත්නයක් කරන දෙයක් නැහැ හිතයි කයයි දෙකම බොහෝම පැද්දෙන රැළ වෙන ලාලිත්‍යයකට යන්න පටන් අර ගන්නවා එහෙම ගියාට පස්සේ තමයි සමහර වෙලාවට ඒ යෝග අයුවට ඔක්කොම එතන දක්වම කියනවා මේ තරුණ ප්‍රීතිය කියලා ප්‍රීතිය එච්චරම බලවත්ව පේන්නේ ඒකේ ප්‍රීති ලක්ෂණත් නැහැ. ඒවා ඉතින් එනකන් කෙනෙහිලි වගේ තමයි පේන්නේ. නමුත් මේවා පෙන්නට පස්සේ උබ්බේගා ප්‍රීතිය කියලා තමයි මුලින් ඉඳලා උඩ දක්වාම කිරියලියක් උතුරාගෙන ඉන්නා වගේ, බත්තරියක් උතුරාගෙන ඉන්නා වගේ Tamanට අර භාවනාවේ ප්‍රයෝජනයක් විදිහට හිතගත සාක්ෂි දෙන්න පටන් ගන්නවා පිනායෑමක් කරනවා. ඒක ගියාට පස්සේ තමයි පරණ අපීටි කියලා උතුරුලා බත්තලිය මේ මුට්ටි පොංකාගෙන ආත්පසින් වැක්කිරෙනා වගේ ඒ ප්‍රීති චෛතසිකය නැත්නම් වේදනාවේ සුඛ පැත්ත භාවනාවේ හොඳ පැත්ත පළවෙනි වතාවට යෝගාවචරය කාය සාක්ෂි වශයෙන් අත්දකිනවා මේ අත්දකිනකොට වේදනා පැත්තෙන් ඇතිවලා තියෙන පෙරලි ටික බොහොම ප්‍රසන්නණීයයි ඒ වගේම වටින කියන පෙරලියක්. ඒ මොකද දැන් මේ උබ්බේගා පීටි පරණා පීටි වගේ කියලා පසු පසු කාලීන ආචාර්යවරුන් දාපු නම් මෙවුවා. ඒකට අපි පස්සනක් ප්‍රීතිය කියලා කියනවා ආකාර පහකින් මට්ටම් පහකින් දිනුනෙච්ච ප්‍රීතිය. අනේ එතෙන් ආවට පස්සේ ඒ ප්‍රීතිය අංග සම්පූර්ණ වෙන්නේ නිමිත්ත 100 100ක්ම නැති වුණොත් තමයි. අරමුණ 100 100ක්ම නැති වුණොත් තමයි. එහෙම නැත්නම් කියනවනම් සංඥාවක් හෝ ස්වභාවික ලක්ෂණයක් හෝ සියල්ලගෙම සමගත්තට පස්සේ තමයි ඒ ප්‍රීතිය සම්පූර්ණ අංග සම්පූර්ණනේ කොටින්ම කියනවා. ඒකට ආමිෂයක් මොකක්වත් සම්බන්ධ වෙලා බෑ. හැපෙන තැනක් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසක් මගේ හිතේ ආස්වාස ප්‍රසවාසයේ තියෙනවා කියන හැඟීමක්වත් තියෙන්න බෑ. ඒ තියෙන හැම අවස්ථාවකම ලැබෙන ප්‍රීතිය තාම මෝරලා නැහැ ඒක ආමිෂයි. නිසා නිරාමිෂ ප්‍රීතිය ලැබෙනකොට ඒ යෝගාවචරයා ඇහෙන් සහ රූප වලින් සමගෙන තියෙන්න ඕනේ. කනෙන් සහ ශබ්ද වලින් සමගෙන තියෙන්න ඕනේ. නාසයෙන් සහ ගඳෙන්, දිවෙන් සහ රසයෙන්, කයෙන් සහ ස්පර්ශයෙන්. ඒක නිසා ඒ ප්‍රීතිය එන්නේ තන්නි ක්‍රම නිරාමිෂව. ඉතින් නිරාමිෂ එනකොට ඒ රූප ධර්ම නැත්තම් කායන පස්සනා පිළිබඳව මේ අතහැරලා තියෙන්නේ ජය ගැනීමෙන්. ඒක සමු ගැනීමෙන් තමයි අතහැරලා තියෙන්නේ. ඊට පස්සේ එන ප්‍රීතියට ਸਰවඥාන්සේ දෙන නම තමයි විවේක ජම් පීති සුඛං. විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. මොකෙන්ද විවේක වෙන්නේ? ආමිෂයෙන් විවේක වෙනවා. ඇහෙන් සාරූපයෙන්, කනෙන් සාසද්දයෙන්, නාසයෙන් සාගන්ධයෙන්, දිවෙන් සාරසයෙන්, කයෙන් සහ අරමුණෙන්. ඉතින් මෙතනදී හරියට සරුංගලේ නූල කඩලා ගියා වගේ වැඩක් වෙන්නේ. ඒ යෝගාවචරය මේ දක්වාම මේ වේදනාචෛතසිකයේ මේ පෙරලිය දැක දැක දැන දැන අනුගමනය කළේ නැත්තම් දැන් ආයසරයක් උත්සාහ කළොත් ආනාපානෙ ගන්න අර ප්‍රීතියක් නැති වෙනවා අවුල් වෙලා භාවනාවේ ලොකු කලබගැනියක් වෙනවා. ඉතින් ඒක නිසා එහෙම විලෝපනයක් ඇති කරගන්න නැතුව දිගටම ඉස්සරහට යන්න පළවෙනි වතාවේ කවමදාකවත් කිසිම කෙනෙකුට බෑ. ඒක වරද්ද වරද්දම තමයි කමඨාන සුද්ධ කරන සුද්ධ කරන ගිහිලා තමයි තේරුම් අරගන්නේ මේකට නිසිනින්දේ රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට මාරු වෙන හැටි ආමිෂයක ඉඳලා නිර්ආමිෂයට මාරු වෙන හැටි ඊට පස්සේ ප්‍රයත්න කරන තැන ඉඳලා ප්‍රයත්න නොකර ඉන්න තැනට මාරු වෙන හැටි ඒ වගේම ඒ ඇති වෙන ප්‍රීතිය නිර්ආමෂ ප්‍රීතිය මත වෙනකන් යෝගාවචරයට මම කියලා සීමාවක් පේනවා මේ ආනාපාන කියනකොට නාසිකාග්‍රය කියලා පේනවා එහෙම නැත්නම් වේදනාවක් ආවම දකුණු කකුලේ වම් කකුලේ කියලා පේනවා ඒ විදිහට නමුත් අර ප්‍රීතිය මල්පල් ගන්න වෙනකොට කුළු ගන්න වෙනකොට ඒක මුළු සමස්තයක් වශයෙන් ප්‍රීතිය මිස අජත්ත බහිද්ද ભેදේ නැතු යනවා. ඒක නිසා නිකන් හුදු ප්‍රීති වලාකුලක් ඇතුළට ගියා වගේ තමයි දැනෙන මිසක් ඒ ප්‍රීතිය මගේ කියාගන්න තරම් අර ආමිෂ දෙයක් මගේ කියාගන්න තරම් මේක සීමා කරලා අල්ලගන්න බැරි වෙනවා. ඒක නිසා මේකේ ආධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා. ඒ වගේම ආගමානුකූල ගතියකුත් තියෙනවා. නමුත් සම්පූර්ණ තණ්හා මාන දිටි නැති වෙච්ච නිසා මේ ඇති වෙච්ච නිරාමිෂ ප්‍රීතියට ලෝභ කරන්න අවස්ථාවකුත් තියෙනවා. නමුත් ඒතර ප්‍රශ්න නගනකොට අහලා තිබුණා ධානයක ඉන්නකොට මම මේ කියන தત્ත්වය තාම ධානයක් කියන මට්ටමට විස්තර වෙන්නේ නැහැ. ධානයකට හිත සූදානම් කරන උපචාර මට්ටම වෙන්නත් පුළුවන්. සමහර ධානයක් ඇතුළේ වෙන්නත් පුළුවන්. නමුත් ධානයක් ඇතුළේ ඉන්නවා නම් ඒන ප්‍රීතියට ආශාවක් ඇති වෙන්න වෙලාවක් නැහැ. මොකද ඒ ආශාවක් ඇති වුණොත් ධාන කැඩෙනවා. නමුත් උපචාර මට්ටමින් හෝ ධාන මට්ටමේ ඉඳලා නැගිටපු කෙනාට මේ ප්‍රීතිය ආපුවාම ගනිරාමිස වුණාට සීමා මරියාදාවල් කැඩලා ගියාට මේක මගේ කියා ගන්න මෝඩකමක් තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා එතනදී ඒ ඇති වෙන ප්‍රීති චෛතසිකය ඒකට ඒක හොඳට මේරුවාට පස්සේම තමයි සුඛය කියලා කියන්නේ. අන්න එතෙන් යනකම් ආනාපානය දියුණු කරාට පස්සේ තමයි සරුවචනාංශය සඳහන් කරන්නේ ආනාපාන සති සමාධි භික්කවේ භාවිතෝ බහුලිකතෝ සන්තෝචේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච upppanna uppanne papake akusala ධර්මේ අන්තර දහපේති රූප සමේති කියලා ආනාපානේ මදේ ගොබේ හොඳටම සරු කොටසට එන්නේ අර විදියට සම්පූර්ණයෙන්ම රූප ධර්ම වශයෙන් තියෙන ආස්වාද ප්‍රසවාස ගිවං කරලා ප්‍රීති චෛතසිකයේදී නතර නොවි ඒ ප්‍රීතියේදී තියෙන ප්‍රයත්නයකින් තොරව ඉබේ දෝර ගලන ගතියට ඉබේ මෝදු වෙන ගතියට යනකම් භාවනාව පදම් කරන්න. පදම් කරනකොට කරනකොට නිකන් මේ කිරි උණු කරනකොට මතුවෙන යෙදේ අරගෙන ඒක අරගෙන ඒකෙන් වෙඬරු මේ සප්පි නවනීතන් වගේ වෙන් කරනවා වගේ වෙන් කරන වෙන් කරන ගිහිලා හම්බ වෙන අන්තිම සාරමණ්ඩයක් තමයි ආනාපානය හම්බ වෙන මේ සුඛය ඉතින් ඒක වෙන කිසිම භාවනාවක වෙන අනිකුත් කිසි කර්මස්ථානයක් ගන්න බැරි තරම් කියලා කියනවා. ඒක ගොඩාක් වෙන්නේ එහිම හිත සිද්ධ කිරීම හරහා. නමුත් ඒ සුඛ වේදනාව ගැන මතක් කරනකොට යම් කිසි මේකේ තාම තියෙන අනතුරක් අනතුරක සේයාව අමතක කරලා ගිහිල්ලා බෑ. ඒ මොකද බුදු ඥානචේ පහළ වෙන්න ඉස්සෙල්ලා ඇතිවෙච්ච ඉරිසින්නාන්සලා තුන්කල් දක්නා ඥාන පහල කරගත්ත ඒ අභිඥා පහල කරගත්ත ඇත්තෝ මේ ප්‍රීතියත් මේ සුඛියත් අවසානය කරගත්තා. නිෂ්ඨාව කියලා හිතාන මේක තමයි යාහකි අන්තිම කෙලවර කියලා එහි බැඳී ගත්තා, එහි ඇලී ගත්තා. නමුත් සර්වචන් වහන්සේගේ තියෙන සුවිශේෂත්වය තමයි මේ ප්‍රීතියේ තියෙන ආදීනව දැක්කා. මේ මතුවෙන සුඛේ තියෙන ආදීනව දැක්කා. ඉතින් ඒ ආදීනවේ දැක ගන්න නම් දෙතුන් පැත්තකින් පැස් වෙලා යන්න ඕනේ. ඒ ඒ සඳහා සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙකුට මේ ඇති වෙන ප්‍රීතිය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඒක සාකල්යෙම හොඳ එකක්. විවේකයෙන් හඳගත්ත ප්‍රීති සුඛයක්. නමුත් මේ පිළිබඳව ප්‍රශ්න කරන අදහසින් මේ පිළිබඳව ආදීනම පෙන්වන අදහසින් නැත්නම් ඒක උරගා බලන අදහසින් තමයි චුල්ල වේදාල සූත්‍රයේදී ඒ විසාක උපාසකතුමා ධම්මදින තෙරිණාංශකින් අහනවා ධම්මදින තෙරිණාංශ කියලා කියන්නේ රහත් තෙරිණාංශ කෙනෙක් විසාක උපාසකතුමා කියලා කියන්නේ අනාගාමී අනගාരിക උපාසක කෙනෙක් මේ දින ඉස්සර අඹසමියන් ඒ වුණත් ඒ අනගාരിക අනාගාමී උපාසකතුමාට තමන්ගේ පෙර අඹුව රහත් වෙච්ච බවට සැකයක් මතුවෙනවා. ඇත්තටම ධර්මය දැක්කද කියලා. ඒ නිසා ඇවිල්ලා සැක උපදවන්න නැත්නම් සැක උපදවන්නත් නෙවෙයි නිසක කරලා දැන ගැනීම සඳහානවා ආර්යාවනි මේ සුඛ වේදනාවේ තියෙන සැප දුක දෙක මොනවද කියලා. ඒක ඒ වගේ ප්‍රශ්නයක් නගන්න ලේසි කෙනෙකුට බෑ. මොකද මේ මේ සුඛය විශේෂයෙන්ම මේ කතා කරන සුඛය සාකල්යෙම හොඳ එකක්. කිසිම වියදමකින් නැතුව ප්‍රයත්නයකින් තොරව ධාර්මිකව ලබන දෙයක්. නමුත් විශාකෝපාසකතුමා මේ උසස් පෙළ නිකන් සමුක පරීක්ෂණයක් වගේ වයිවා එකක් වගේ ගිහිල්ලා අහනවා සුඛ වේදනාවේ තියෙන සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින්නාව කියනවා උපාසක විසාක මේ දුක වේදනාව එනකොට සුඛයි ඔතක වෙනස් වෙන සුළුයි. ඔක නැති වෙච්චාම දුකයි. ඔය හොල්මන අපිට තේරෙන්නේ නැත්තේ ඔය සැපය පිළිබඳව තියෙන රාගානුසය නිසා. ඒක නිසා ඔය සුඛය ඇතුලේ ආදීනවයක් තියෙනවා. දුකක් තියෙනවා. මොකද්ද දුක? පෙරලෙන සුවය. පෙරලිච්ච ගමන් යන්නේ දුකකට. කොච්චර සැපයකට කොච්චර සුඛයක ගත කරනවද? ඒහා සමාන දුකක් මේක නැතිවීමෙන් වෙනවා. නැති වෙන එකක් නැති වෙනවා. නමුත් මේ භාවනා කරන කෙනාට මෙහෙම ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් සුතමේ මාර්ගයෙන් චින්තාමණේ මාර්ගයෙන් මේක නොදුන්නොත් මෙයා හිතනවා මේක මම උපයාගත්ත මාතම බුදුලෙට සින්න වෙච්ච ඕන වෙලාවක යන්න පුළුවන් සුඛයක් කියලා බාර නමුත් ඒක අන්තිමට සිය දිවිනසා ගැනීම දක්වම විභව තණ්හාවක් ඇති කරන තරම් භයානකයි. මේ ඇති කරගත්ත සුඛේ නැති වෙච්ච වෙලාවට කීප අවස්ථාවක් සඳහන් කරලා තියෙනවා මරණ වේදනාවේදී තමන්ට මරණයට හා අතිරේක විශාල බැගයකටපත් වෙනවා. අර යන්න පුළුවන් සුඛේ ගන්න බෑ. එතකොට හරි අසරණකමකට එනවා. ඒ නිසා මේක මැරෙන්න ඉස්සෙල්ලාම අත්දකින්න ඕනේ. අධ්‍යකලා සුඛ වේදනාවක් පාසා මේ කියන එක නෙවෙයි සමස්තයක් වශයෙන් හැම සුඛ වේදනාවකම තියෙන ආධිනවය දක් ගන්න. මොකද්ද ආධිනවය? එනකොට තියෙන සුඛ වේදනාවට සුඛය කිව්වට ඒ වේදනාව වෙනස් වෙනකොට ඒක යනකොට නැති වෙනකොට දුකක් පහළ වෙනවා. නමුත් මේ එක් වටිනාමේ ධාන සුඛයේ එහෙම නැත්නම් මේ නිරාමිෂ සුඛයේ විවේකයෙන් හටගත්තා වූ සුඛයේ දුකක් තියෙනවයි කියලා හිතන්න අපේ හිත දෙන්නේ ඒ දෙන්නත් මොකද අපේ තියෙන මේ රාගානුසය නිසා මේ දුකට ඇති සාදර ගතිය නිසා ඒ වගේම තමයි දුකක තියෙන දුක් වේදනාවක තියෙන සැප දුක දෙක මොකක්ද කියලා විසාක උපාසකතුමා අහනවා. ඇත්තට මේ ප්‍රශ්නේ පවා හරීම මේ තර්කයෙන් පිටගත්ත ප්‍රශ්නයක්. සාමාන්‍ය තර්කයට අහන්න බෑ දුකේ තියෙන වේ සැප දුක මොකක්ද කියලා. නමුත් විසාක උපාසකතුමා මේව පහු කරපු නිසා ධම්මදින්නාව පරීක්ෂා කිරීමේ අදහසින් සැක දුරු කළ දැනගැනීමේ අදහසින් කියනවා දුක් වේදනාක තියෙන සැප දුක මොකක්ද කියලා. එතකොට ධම්මදින්න තෙරින්නාංශේ ඒ ස්වයම්බු ඥානයක නැත්තම් අවබෝධ කරගත්ත කෙනෙක්ගේ තියෙන විශේෂත්වෙ පෙන්නලා කියනවා උපාසක විසාක දුක් වේදනාවේ එනකොට දුකයි යනකොට සැපයි නමුත් ඒ දුක් වේදනාව ගියාට පස්සේ එන සැපේ අපිට විඳින්න බැරි අවබෝධ කරගන්න බැරි අපි ළඟ තියෙන පටිඝානුසය නිසා මුවා කරනවා මේකට උපමාවක් විදිහට කිව්වොත් අපි ආනාපාන සති භාවනා කරගෙන යනකොට ශබ්දයකට හිත යනවා. වේදනාවකට හිත යනවා. නැත්නම් හිතවිල්ලකට හිත යනවා. ඉතින් ගිය ගමන් ඔන්න පශ්චාත්තාප වෙනවා. අයියෝ මෙච්චර භාවනා කරලත් මගේ හිත අහවල් සද්දෙට ගියා, අහවල් වේදනාවට ගියා, අහවල් හිතවිල්ලට ගියයි කියලා. නමුත් කමඨහං සුද්ධ කරනකොට ඒ යෝගාවචරයෙන් අරස් ප්‍රශ්නයක් ඇහුවොත් මේ විදිහට ගිය හිත පිට ගියේ හිත ඉබේම ආපහු වෙනවා දානපාණයට ගෙනල්ලා තියාගත්ත දානපාණයට නැත්තම් ආවද කියලා ඇහුවොත් නෑ ටික වෙලා ගියාම එන බව දන්නවා ඇහුවොත් මේක ගෙනාවද ආවද කියලා ඉතින් ඔළුව කහක කල්පනා කරනවා මං ඒ ගියේ කාටව ගත්තද එහෙ නැත්තම් ගියේ කෙනාම ආවද කියලා උගෝදෙනෙක් කියන්නේ මම ගත්තයි කියලා ඉතින් ඒකට ප්‍රශ්නයක් අහනවා හිත පිට ගිය බව දැනගත්තද එනවා හිත පිට ගිය වෙලාවේ පිට ගිය බව දැනගෙන තමන් මේ අසුචියක් කන්න හදන බල්ලෙක් ලණුවක් දාලා ඇදලා ගත්තා වගේ ගත්තද ඒ නැත්තම් මේ බල්ලම අපවවද කියලා හොඳට භාවනා කරලා බැලුවොත් පේනවා ඒ වෙලාවේදී එහෙම හිත හසුරවන්න පුළුවන් ශක්තියක් තමන්ට නැහැ හිත පිට ගිය හිත නන්නත්තරයි ඒක කවුරුත් කියන දෙයක් අහන්නේ නමුත් එයාගෙම තියෙන මොකද්ද හික්මීමකට බයලජ්ජාවට ආපහු වෙනවා ආනාපානට එතකොට හිත පිට යන එක දුකක් නමුත් පිට ගිය හිත ආපහු එනකොට සැපක් නේ. කවදාහක්වත් කවුරක්වත් ඔය සැප අඳුරනවද? කවදාවත් නැහැ. දකින්නේ අයියෝ කොච්චර බාහනා කරත් හිත පිට ගියා කියලා විතරයි. ඒ නිසා හරියට මූල ධර්මයේ දැනගෙන හරියට කමටහන සෝද කළ දුන්නොත් ඒ කෙනා මේක අල්ලගත්තොත් තේරුම් ගනි හිත පිට යන හැම වෙලාවකම මේ සතිය ස්වයංක්‍රීයව ආපහු පතේට ගෙනත් දාන ගතියක් තියෙනවා. නැවත මාර්ගයට ගෙනත් දාන ගතියක් තියෙනවා. නමුත් ඒකේ බුද්ධිය අපිට නෑ. මොකද අර හිත පිට ගියා කියන පටිඝානෝසයෙන් හිත තෙත් වෙලා අඳුරු වෙලා තියෙන නිසා. නමුත් කවදා හෝ ඒ පටිඝානෝසය මේ වෙලාව අනිවාර්යයෙන්ම තියෙන එක උඹ නෙවෙයි, ඒක උඹේ නෙවෙයි, ඒක උඹේ ආත්මේ නෙවෙයි. ඒ නිසා පටිඝානෝසය පැත්තක දාලා ආපහු හිත එන පැත්ත ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා බැලුවොත් ආපු ගමන්ම ආනාපාන ඉඳලා පටිගේටිට නොතබ පශ්චාත්තාපයට නොතබ ආනාපාන දිගේ යන්න පුළුවන්. පටිගේ ආවොත් ආනාමේ පශ්චාත්තාපය ආවොත් නැවත ආනාපානයේ හිත යෙදෙන්න ගොඩක් අමාරු වෙනවා. ඒ හැතම තවත් හිතවිල්ලක් එන්න පුළුවන්. ආන් මේ වගේ මේ හිත පිට යන වරදින පශ්චාත්තාප වෙන හැම තැනකම එහා පැත්තේ තියෙනවා සතුටක්. නමුත් ඒ සතුට අල්ලන්න බෑ. මේ වේදනා චෛතසිකය පිළිබඳ හොඳ අසුවිරු ඥාන නැත්තම්. ඉතින් ඒ නිසාම මේ මේ චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් මේ ජවනිකාව වෙන ත්‍රිපිටකයේ කොතනකවත් නැහැ. ඒ නිසාම මේ වේදනාව ගැන කතා කරනකොට උද්දුත නොකර බැරි මෙනෙහි නොකර බැරි සූත්‍රයක් තමයි ඒ චුල්ල වේදාල සූත්‍රය. ඉතින් ඒ නිසා හැම අත්තරද්දකම හැම වැරද්දකම අපේ ওই වගේ පිටිපස්සේ තියෙනවා සතුටු වියගේ කාරණාවක්. නමුත් වැරද්ද ගැන පශ්චාත්තාප වෙන හිතර කද්දාකත් ඒ උරුමේ නැහැ. භාවනා කරන කෙනා ඒ නිසා හැම වෙලාවෙදීම දැක ගන්නවා සැපක් ආවොත් දුකෙන් කෙලවර වෙනවා සැප පිළිබඳව තියෙන අනුසය ධර්මයකින් හිත මුසපත් වෙනවා දුකක් ආව සැපෙන් කෙලවර වෙනවා මේ දේ දැක ගන්න බැරි ඒ පටිගිය ද්වේෂය පිළිබඳව අනුශය ධර්මයේ හිත මුසුප් වෙලා තියෙන නිසා. නමුත් මේ අනුශය ධර්මයේ පිළිබඳ දැනගෙන ඒ අවබෝධයෙන් බැලුවොත් පේනවා කොයි தත්වයකට බැලුවත් සැපයි දුකයි සමානයි දෙක එකතු කරලා දෙකෙන් බෙදපුවාම මේ අපි සැප කියලා දුක කියලා හොයන එක හුදු සංකල්ප මාත්‍රාවක් පමණයි. මේ දෙකේ කිසිසේත්ම වෙනසක් නැත්තේ හැම දුකක් ආවොත් ඒ අසමාන සපක් පිටිපස්සෙන් තියෙනවා හැම සපක් ආවොත් ඒ අසමාන දුකක් පිටිපස්සෙන් තියෙනවා මේ තියෙද්දි මේ මෝහොඩ අන්ධ බාල ජනතාව සපක් හොයාගෙන යන ගමන මේ දුක සැප පිළිබඳව පෙරලිය දන්නේ නැතුව යටින් වැඩ කරන අනුසය දන්නේ නැතුව යන ගමන ඒක නිසා මේ සැප සොයාගෙන යන ගමන ඒ කාන්ත එක හැක් වහගෙන යන ගමනක් වගේ ඇහැ දෙකෙන් එකක් වැහුවොත් ගැඹුරු පේන්නේ ඒක අපිට භෞතික විද්‍යාව උගන්වන සරුත් කියලා දුන්නා. ඇද්දකින් එකක් වහලා බලපන් පේනවා. ගැඹුරු පේන්නේ ඒ නිසා උඹට යමක ගැඹුරු බලන්න ඕන නම් ඇස් දෙකකින් බලන්න ඕනේ බලනකොට දේවල් වල ගැඹුර සාපේක්ෂතාවික වන 3D 3 dimension පේන්නේ ඇස් දෙකෙන් බලනකොට මේ සැප විතරක් හොයාන යන ගමන ඒකාන්ත තනි හැයින් යන ගමනක් ඒකට බුදුහාම කියන්නේ එක ස්පොට් එකයි කියලා විකහක් වෙහිලා තියෙන. ඉතින් මේ මනුස්සයර පේන එක පේන. රණ්ඩු කරනවා මම දැකලා කියන්නේ කියලා නම් කවදාවත් ගැඹුර දැකලා නැහැ. ගැඹුර දකින්න නම් සැපටත් එන්න දෙන්න එන වේල එන ක්‍රමයට. දුකටත් එන්න දෙන්න එන ක්‍රමයට මේකේ එනකොට පේන උනත වටිනාකමත් ඒක යනකොට පිටිපස්සෙන් තියෙන වෙනසත් ඒ දෙක මෝහා කරන මේ තණ්හානුසය මා දික්ඛා මේ ද්වේෂානුසය දෙක ශ්‍රීලං කරන හැටි බැලුවොත් දෙන්නේගේ මේක වැඩ කරන එක වෙනසක් නැහැ. හැම මනසකම වැඩ කරන එකම තමයි. සුඛ වේදනාවක් එනකොට අනිවාර්යයෙන්ම රාගානුසය ඇවිල්ලා මුසුපු කරනවා. දුක් වේදනාවක් එනකොට අනිවාර්යයෙන්ම පටිඝානුසය මුසුපු කරනවා. ඒ නිසා මේ මිනිස්සු අනිවාර්යයෙන් මාර්ගදී වැඩ කරන්නේ කෙලෙස් වලමයි වැඩ කරන්නේ මාර පක්ෂිකයි. කවදා හෝ මේ සෙල්ලම යට හීන වලින් වැඩ කරන රහගානුසේ පටිගානුසේ දැක්කට පස්සේ වේදනා පිළිබඳ වේදය වේදනා පිළිබඳ අවබෝධය එනවා. නමුත් මේක නෙවෙයි මේ ටික නෙවෙයි විසාකෝපාසකතුමාට පෙන්වන්න ඕන දේ. විසාකෝපාසකතුමා ඊට පස්සේ මේ දෙක පිළිබඳව මේ ප්‍රබුද්ධ කාරණා ඉස්මතු කරගෙන ධම්මදිනාගේ ප්‍රබුද්ධ උත්තරයෙන් අහනවා හරියාවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියන්නේ. ඇත්තටම උංග දෙනෙක් අර සැපයි දුකයි පිටිපස්ස හොයාන ගියාට ඒ දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාව අඳුනගන්නත් නැහැ. අඳුනා ගන්නවා විතරක් නෙවෙයි ඒක මධ්‍යම ප්‍රතිපදා බව දන්නේත් නැහැ. ඒක අල්ලගණ්ඩයි අපි මේ සැප දුක දෙක දැනගෙන පැත්තකට කරන්නේ පැත්තට කෙරුවට පස්සේ නියම පෙත නියම මාර්ගයේ තියෙන අදුක්කම සුඛ වේදනාව හරහා. ඉතින් ඒ නිසා අපි එන්න සුඛය සුඛේ වශයෙන් මෙනෙහි කරන්න කියනවා. එන්න දුක දුක වශයෙන් මෙනෙහි කරන්න කියනවා. ඒකල භාවනාවකදී ඇති වෙන මේ සැප මේ දුක කියන දෙක මෙනෙහි කරලා බැලුවොත් භාවනා කාලයෙන් 100%කට 1000කට වැඩිය නෑ. ඉතුරු හරි උඟක් තියෙන්නේ සැපත් නැති දුකක් නැති. මේක කවදාකවත් අපි මෙනෙහි කරලත් නැහැ. මේකට නමක් දාන්න කැමතිත් නැහැ. මොකද ඒ තරම්ම මේක මේ වටිනකමක් දීලා නැහැ. නමුත් මෙතනදී විසාකෝපාසකතුමා ලස්සනට ප්‍රශ්නේ අහනවා ආර්යවනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඒක ධම්මදින තේරින්නා සඳහන් කරන්නේ අදුක්කම සුඛ වේදනාවක් හිතේ ඉස්මතු වෙලා තියෙන වෙලාවේදී මගේ තියෙන දැන් අදුක්කම සුඛ වේදනා කියලා දන්නවනම් සුඛයක් නොදන්නවනම් දුකක් මේ දේ දැක ගන්න බැරි අවිද්‍යා අනුසය නිසා එහෙම නැත්නම් මෝහ අනුසය නිසා ඒක නිසා පු탁ඥයට මොහය ඉස්සර වෙච්ච මිනිස්සයාට මේ අදුක්කම සුඛ වේදනා පිළිබඳව හැදෑරීම නිකම්ම නිකම් පතෝල මහලුවක් වගේ කිසිම රසයක් නැහැ. ඕනකමකුත් නැහැ. මොකද සැප සොයාගෙන දිලිසෙන සියල්ල රත්තරන් කියන යන ගමනක් තියෙනවා. නමුත් කවදා හෝ සැප හා දුක කියන දෙකට සමහිත දුන්න දවසක එතන සැපත් දුකත් සමාන ක්‍රමයට අහුලලා දෙකම නම්බුකාර ආසන දෙකක් හදලා දුන්න දවසේ ඒක ලොකු ව්‍යාපාරයක්. එදාට තේරෙයි අහුලා ගන්න බැරි නම් කර ගන්න බැරි අතරමැද තියෙන චිත්තක්ෂණ දෙකත් එක්ක බannකොට සැප දුක දෙක නොගිනිය හැකි තරම් ඕනෙම ජීවිතයක. ඒක අල්ලගත්ත දවසේ තේරෙන පටන් අර ගන්නවා මේ අදුක්කම සුඛ වේදනාවට මුල් තැන දෙන්න මූලාසනෙ දෙන්න බුදු කෙනෙක්ම ලෝකේ පහළ වෙන්න ඕනේ. පහළලා බුදු කෙනෙක් ඒක වටිනාම උගන්වීම වශයෙන් ඉස්මතු කරලා දෙන්නත් ඕනේ. නමුත් උඟ දෙනුඩේකට යන්න බැරි මේ නීරසකම නිසා. කම්මැලිකම නිසා, ඒකාකාරීකම නිසා, නිදිමත ගතිය නිසා, බය වෙන සුළු ගතිය නිසා, නොදන්න නිසා, නමක් නැති නිසා, අම්මා තාත්තා කියලා තිබුණ නැති නිසා, ගුරුවරයා කියලා තිබුණ නැති නිසා, අනික ඔක්කොම සැප දුක පිටිපස්සේ එළවෙන හින්දා ඉතින් අර කලේ කඩාගෙන දුවන අර හාව පිටිපස්සේ ගිය මෝඩ රැළ වගේ මේක දිගේම දුවනවා මිසක්කා බුදුහාමුදුරුවෝ කිව්වොත් පොඩ්ඩක් නතර වෙනවා උඹට දුකක් තියෙන බව හැබෑව. උඹට සැපක් තියෙන බව හැබෑව. පොඩ්ඩක් ඔය ටික ලේබල් කරලා නැත්නම් නම් කරලා පැත්තකට දාපන්. හුඟක් වෙලාවට උඹ ඉන්නේ සැපෙත් නැති දුකක් නේ. ඒ වෙලාවේ මොකද කරන්නේ? ඒ වෙලාවේ මුඛා කරේ වල්පල් හැලි දොඩන්න ගන්නවා. එතන නව කතා පොතක් කියවනවා. නැත්නම් ටෙලිවිෂන් එකක් බලනවා. ඒ වගේ තියෙනවා අර සැප දුක නැතිව කෙලසන්න ඕන තරම් කුමාරක. ඒක නැති වෙච්චාම අර සැප දුක නැත්නම් පේන්නේ හරි පාළුයි වගේ. හරි එපා කරන සුළුයි. ඉතින් ඒක නිසා වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා. අර නිකන් ඉන්නලා වන්දනා ගමනක් හරි ලැහැත්ති කරගන්න. ලැහැත්ති කරන ගිහලා බෙල්ල කඩාගෙන ඇවිල්ලා කියනවා අයියෝ ගිහිල්ලා බත් එකෙන් බයින්නකොට කකුල කැඩුණානේ. හරි අමාරුවක් වුණේ කියලා. ඉතින් ඕක නිසා නොකින් හිටපන් කිව්වම එතකොට කිසි නෑ නිතරියක්. ජීවිතේ මේ කිසි කිසි මොකුත් නැහැ. ඉතින් මෙතනයි තියෙන්නේ අධ්‍යාත්මය. මෙතනයි තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඒක නිසා සරුවචනංශ කියනවා මේ සැප ටික භාවනා කරනකොට ඇති වෙන යම් සැප වේදනා තියෙනවා නේද? මේ ඒක ඇත්තට මහසි ෂැඩෝ තමයි ඒකට ඒ ලේබල් කරන එක නැත්තම් නම් කරන එක කිව්වේ සැප වශයෙන් නම් කරන්න. දුක ටික දුක් වශයෙන් නම් කරලා බලන්න විශාල ප්‍රදේශයක් තියෙනවා. මේ සැප දුක දෙකට අහු වෙන්නේ නැති. ඒකට බුදුහාමෝ නමක් යෝජනා කරනවා අදුක්කම සුඛ වේදනාව, තව උපේක්ඛා වේදනාව නැත්තම් මනාපමනාප මනාපමනාපගෙන් නම් දෙකම දානවා. මනාපත් නැති අමනාපත් නැති කියන එක නිසා මනාපමනාප වේදනා. මෙන්න මේක දැකගත්ත දවසේ ඒ යෝගාවචරයා මේ <coughs> වේදනා චෛතසිකේ හරහා නැත්නම් වේදනා ස්කන්ධේ හරහා ඒ බින්ගේ පාදගත්ත වෙනවා ගැලවුම් මාර්ගේ. උමන් දොර පාදගත්ත වෙනවා. ඒක අල්ලගන්නේ පරියන්කේදී වෙන්න ඉඩ තියෙනවා. මේ උපක්‍රම ගොඩක් කරන්නේ පරියන්කේදී. නමුත් මේ අදුක්කම සුඛ වේදනාව ඉරියව්වකට සීමා වෙච්ච එකක් නෙවෙයි. වේලාවකට සීමා වෙච්ච එකක් නෙවෙයි. පැවිද්දන්ට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. බෞද්ධයන්ට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. උතුරු කුරු දිවෙන්ට විතරක් සීමා වෙච්ච එකක් නෙවෙයි. දකුණු කුරු දිවෙන්ට සීමා වෙච්ච එකක් නෙවෙයි. මේක සාරබහුම දෙයක්. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ සැප සොයාගෙන යන මේ අර ඇස්වහගෙන යන ගමනේ කැස්පොට්ට ගමන නිසා මේ අදුක්කම සුඛ වේදනාවට නොසලකන නොසලකිල්ල. නමුත් අපි කොච්චර සංසාරයක් අදුක්කම සුඛ වේදනාවට තඹ සත පහක තඹ තඹ දොයිතුවකට ගණන් ගන්න දුව හිටියත් කවදා හරි ගණන් ගන්නට ගිය ගමන් ඒ අදුක්කම සුඛ වේදනාව යෝගාචරය අභිෂේක කරනවා අකාලිකව. ඒකයි ඒකේ තියෙන අනාත්ම ස්වરૂපය අපි කොච්චර කල් ඒකට නොසලකා හිටියත් කවදා හෝ මේ අදුක්කම සුඛ වේදනාවේ තමයි මැද විලිවට මෙතන තමයි ගමන පටන් ගන්න කියලා දැනගත්ත ගමන් ඒ යෝගාවචර ඉස්සල්ලාම තාට උද්ද කලාව කියන කල්ලනවා ඉස්සල්ලාම තාට විවේකයේ කියන කල්ලනවා ඉස්සල්ලාම තාවට විස්රාමයේ කියන කල්ලනවා මෙතෙක් කල් කිරුවේ මොකද්ද අර උද්ද කලාව නැති කරන්න ඝනසංගනිකාරාමයේ හිව්වා සංසග්ගාරාමේ හෙව්වා. විශ්‍රාමයේ නැතිකරන්න ව්‍යාපාරව බහුල වුණා. මොනවා හරි ව්‍යාපාරයක් හොයනවා. විවේකයේ හම්බෙච්චාම පාළුයි, නීරසයි කියලා ඒ විවේකේ නැති කරන කටයුතු කරනවා. ඒ එකක්වත් කවුරුත් කරපුවා නෙවෙයි. Taman විහිං හොයාගත්ත දේවල් අන්න එදායින් පස්සේ තමයි යෝගාවචරයට ඒ හුදකලාවක වටිනාකම විවේකයක වටිනාකම විස්රාමයක වටිනාකම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ඒ සූත්‍ර පිටිකව බද්ධ කරත්ත සූත්‍රවල හතර වතාවක් ඒ බද්ධ කරත්ත සූත්‍ර හතරෙම බද්ධ කරත්ත කියන වචනය මේ විස්තර කරලා තියෙන්නේ අටුවාවේ ටිකක් එච්චරම පිරිසුදු ක්‍රමයකට නෙවෙයි නමුත් ඥානමෝනි ස්වාමීන් වහන්සේ යම් ප්‍රමාණයකට දැනගත්ත පද්දේ කරත්න කියලා කියන්නේ මේ උත්තරීතර හුදේකලාවක් ගැන මේ බුදුහාමුදුර කතා කරන්න කියලා. ඒකේ ඒ ඒ ඒ સંદર્ભය ටිකක් අපේ කටුකුරුනි ස්වාමීන් වහන්සේ උත්තරීතර හුදේකලාව කියලා පොතක් ලියලා ideal solitude කියලා ඒක හොඳටම මතු කරලා දුන්නා බුදුජානක වහන්සේ මේ විසම ලෝකයේ සමහිත පවත්තන්ද කැලෑගත වෙන්න ඕනේ නැහැ. මේ සම විසම ලෝකයේ සමහිත පවත්තන්ද පරයන්කයට යන්න ඕන කමක් නැහැ. මේ විෂම ලෝකයේ සමහිත පවත්තන්න අරමුණක් ඕන කරන්නේ අවශ්‍ය කරලා තියෙන්නේ අපි මෙච්චරක් අවුල් කරගත්ත නිසා ඒ අවුල් පාස කපන්න කපලා හිත මැදිහත් කරගන්න අපිට සමාහලාට භාවනා ශාලාවකට යන්න වෙයි. අපිට සමාහලාට ආනාපානිය වගේ රූප කර්මස්ථානයක් අරගන්න ඕන හැබැයි ගෙවම් කරන්න ගන්න කියලා මතක තියාගන්න. ආනාපානිය gedර ගෙනියන්න නෙවෙයි ගන්න. ආනාපානිය අපි අල්ලන්නේ අතහරින්න බලාගන්න. උපාදානය ගැන අපි ඉගෙන ගන්නකොට කතා කරා. ඔබට උපාදාන වෙන්නේ අල්ල බදාගත්තොත්. නමුත් ඒක උපකරණයක් විදිහට අල්ලුවොත් උපාදාන වෙන්නේ. ඒ වගේ ආනාපානෙත් අල්ලන්න ඕන කරලා තියෙන්නේ රූප කර්මස්ථාන සියල්ල වෙනුවෙන් ආනාපානෙ අරගන්නවා. ඔක්කොම නියෝජිත වශයෙන් ඒකල එක ගිවන් කිරුවට පස්සේ ඔක්කොම ඉවරයි. ඊට පස්සේ යෝගාවචරය වැටෙනවා මේ සුඛ වේදනාවට. අන්නේ සුඛ වේදනාවේ ආදීනව බලන්න දන්නේ නැත්නම් සුඛේ ඇලුනොත් එයාට උපක්ලේශ 10ක් ඉස්සරහා බලාගෙන ඉන්නවා ඒ උපක්ලේශ 10න් ඒ මනුස්සයා අධි탁ෂේරුවකට වැටිලා කටමැත දොරවන්න පටන් ගන්නවා මට හරි ගියයි කියලා. නමුත් සරුවචනසේ පෙන්ලා දීලා තියෙනවා ඒ ලැබෙන සුඛ වේදනාවෙත් ප්‍රීති චෛතසිකේත් ආදීනව බලන්න හැම සුඛයක්ම පෙරලියටපත් වෙනවා. පෙරලටපත් වෙලාම යන්නේ දුකකට. හැම සැපක්ම දුකකටපත් වෙනවා. හැම දුකක්ම සැපයටපත් වෙනවා. සැප දුක මේ ලෝකේ මොකද්ද හොඳ කතිය ගාථාවක් තියෙනවා ගාථාන්නේ පරණ හින්දුවක් තියෙන මට එන්නේ නැහැ ඒක. නීති පෙරළේ අන්තිමට බලනකොට ඔක ගන්න දෙයක් නැහැ. දුක සැප සියසකල එක වාගේ. එකට එකට ප්‍රත්‍යুৎපන්න වෙනා මිසක එකකින් එකක්වත් එකට එකට ඉක්මවන්න බෑ. මේ මේ තියෙද්දිත් මේ සැප පවණක් ඉල්ලනවා කිව්වහම ඉතින් පිස්සු නොකිය මොනවා කියන්නේ. උම්මත්තකයි කියන්නේ තු කියන්න බෑ. ඒ විතරක් නෙවෙයි. ඒ දෙකේ බොත්ත ගැලෙවට පස්සේ ඉතුරු වෙන අදුක්කම සුඛේ තමයි ගමන තියෙන්නේ. ඒක අපිට පේන්නේ නීරස දෙයක් විදියට. මේ තමයි මායාවේ මේ ඇටවිල්ල. මේ මායාවේ ඇම. ඒ වෙනුවට තණ්හාව කියන්නේ ප්‍රිය උපදෝන දෙයක්. ප්‍රිය උපදෝන කියන්නේ සැපේ. අනිවාර්යයෙන්ම අංශභාගය අනිවාර්යයෙන්ම පැත්තකට අදිනවා. අදුක්කම සුඛේ ප්‍රිය උපදවන්නේ නැතිකමම ආධ්‍යාත්මික ගතියක් තියෙනවා. ඒ හරහා යන්න නම් ශ්‍රද්ධාව ගොජ්ජ දාන ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. මට කොච්චර නීරස වුණත් මම වෙලාවට වාඩි වෙනවා. මට කොච්චර නීරස වුණත් මම කොලාවට සක්මන් කරනවා. මම කොච්චර නීරස වුණත් මගේ දිනචරියාව මම කරනවා කියලා ලෝකේ සාමාන්‍ය ව්‍යාපාරවල වගේ මේ ඉල්ලුම සැපීම නීතියට ලැබෙන ප්‍රයෝජන සලකලා දිනචරියාව කරන්න කිව්ව කවදාකවත් කරන්න බෑ. නිතිපතා මේක කරනකොට අදුක්කම සුඛ වේදනාවට ගිය දවසේ තේරෙන පටන් ගන්නවා ආධ්‍යාත්මික ගමන. ඒ අදුක්කම සුඛ වේදනාවට ගියාට පස්සේ තියෙන සුවිශේෂත්වය තමයි ඒක පෙරලෙන්නේ නැහැ. වෙන එකක් බවටපත් වෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න අදුක්කම සුඛ වේදනා කල්පයක් විතර ඉන්න ඕන. අදුක්කම සුඛ වේදනාට ගියාට පස්සේ දැන් ඊගාට මම මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ කියලා තටමන්න ගත්තොත් කවදාකවත් ඒක පදම් වෙන්නේ නැහැ. කවදාකවත් ඒක සිද්ධි වෙන්නේ නැහැ. ඒක සිද්ධි වෙන්න නම් මේ අදුක්කම සුඛ වේදනාවට ගායේ නැතුව කලබල වෙන්නේ නැතුව ඒක හිටපන්. ඉතලා හිඳලා බලපන්. ඉඳලා බලනකොට තව ඊගාට මොකද කරන්නේ කියලා කියන්නේ මේ අදුක්කම සුඛ වේදනාවට කරන කෙනෙක් තව ඉන්හිහා පැත්ත බලන්න හදනවා කියන්නේ මේ උපයාගත්ත දේ සිද්ධ කරන්න ඉස්සෙල්ලා එහා පැත්ත යන්න හදනවා. ඒ නිසා මේ ප්‍රශ්න ඇහිලා 100 100ක් වනතර වෙනකන් අදුක්කම සුඛේ හිටපුවාම ඒ ඒක විඳින්න දෙයක් නැහැ නේ. ඒකට කියන අවේදිතයි කියලා. අවේදිතේ තියෙන වටිනාකම තමයි පෙරලෙන සුළු ගතියක් නැහැ. ඒක නිසා ආර්ය විනයෙහි වේදනාව දුක වේදනාව කියන එක මම මෙතන අදහස් කරන දුක් වේදනාව දුක නම් කරන්න පෙරලෙන සුළු ගතිය. මොනම දෙයක් හරි ලෝකෙ පෙරලෙන සුළු නම් බුදුරජාණන් කියන දුක. යමක් පෙරලෙන සුළු ගතියක් නැත්නම් ඒකට කියනවා සුඛයක් කියලා ආර්ය විනේ. නමුත් පුතඥයට බලන මොකද්ද ඕකේ තියෙන සුඛේ? පතෝල මාළුවේ තියෙන මොකද්ද වටිනාකම? ඕඩ උම්බලකටවත් එක්කක් දැම්ම නැත්නම් කන්න බෑනේ. ඕක පතෝල කන්නේ බැරි මේක. ඉතින් ඕකේ සුඛේ ගැන කතා කරන්න ගියාම බුදුහාමුදුරන් පොට මාරිලා කියලා හිතනවා. ඉතින් ඒ ආදි විවහරේ තමයි පෙරලියක් නැති තැන තමයි සුඛය කියන්නේ පෙරලියක් නැත්නම් තමයි මේ සැපත් නැති දුකත් නැති තැන. ඉතින් මේ පෙරලියක් නැති නොපෙරලෙන තැන රූපයට සාපේක්ෂව කිව්වොත් පඨවි ආපෝ තේජෝ වායෝ තියෙනකම් පෙරලෙනවා. ආකාශ ධාතුවේ පෙරලීමක් නැහැ. වේදනාවේ සැප දුක තියෙනකම් පෙරලෙනවා. අදුක්කම සුඛ වේදනාවේ පෙරලියක් නැහැ. සංඥාව හඳුනා ගන්නකම් හඳුනා ගන්න සෑම දෙයක්ම පෙරලෙනවා හඳුනා ගන්න බැරි දැනකට අපි යනවනේ. නමක් කියා ගන්න බැරි තේරෙන්නේ නැති නන්නාඳුන තන අන්න එතන පෙරලෙන්නේ. නමුත් බයයි. සංස්කාර හිතන, පතන, ප්‍රාර්ථනා කරන හැම දෙයක්ම අන්ධයක් බාටපත් වෙනවා. හිතුම් පැතුම් ප්‍රාර්ථනා වලින් නැති තැනක් තියෙනවා විසංකාරගත ගතිය පෙරලෙන්නේ. එතකොට අවකාශ ධාතුවේ අදුක්කම සුඛ වේදනාවේ නම් කරගන්න බැරි නොදන්න මේ සංඥාවේ විසංකාරගත වෙච්ච හිතේ විඥාණයට බැහැ ගන්න බෑ. විඥාණයට පදනම ලබන්න බෑ. විඥාණය අපපතික්කිත වෙනවා. විඥාණයට පදනම් විරහිත වෙනවා. ඒ පදනම් විරහිත වෙන විඥාණය ලෝකේ තියෙන සියලුම දහංගට දානවා. ඒ එන්නේ එන්නේ එක එක පෙරක දෝරුකම් ගැනලා කතා කරනවා. ඒ හැම පෙරක දෝරුකමක්ම උදාහරණ කියනවා මම නෙවෙයි කියපන්, මගේ නෙවෙයි කියපන්, මගේ ආත්මෙ නෙවෙයි කියපන්. මොකද විඥානයේ පදනම දෙදරනකොට එයා මේ වංචනික ධර්ම, ෂාට ධර්ම, මායාවී ධර්ම සෑම දෙයක්ම කරනවා. ඒක මේ කාගවත් දෝෂයක් එහෙම නෙවෙයි. ඒ විඥානයේ ස්වභාවය නිසා මේ ආවේදිත සුඛය නිවන විස්තර කිරීමේදී වේදනා චෛත්‍යකය හරහා විස්තර කරන්න පුළුවන් ක්‍රමය. නමුත් මේ පංචස්කන්ධයේම තියෙනවා ලස්සන දේ තමයි ඒ ආවේදිත නැ වේදනාවේ තියෙන ආවේදිත සුඛයට ගියොත් නැත්නම් අදුක්කම සුඛ වේදනා හොඳට පදම් කරගෙන ප්‍රශ්න කරන්නේ නැතුව ඒකෙම ඒක මගේ gedara ඒක මගේ ස්වභාවය කියන තැන ගියොත් අවකාශ ධාතුව නොගින් ඉතින් යන්න බෑ සංඥාවල වල සංකේතවල අරමුණවල නිමිතිවල ලේස මාත්‍රයක් අදිනවා නම් ඉතින් යන්න බෑ සංස්කාරවල පැතුම්වල ප්‍රාර්ථනාවල අදිෂ්ඨානවල ලේසයක් අදිනවා නම් ඉතින් යන්න බෑ ඒ නිසා ඒ අවකාශයට යනකොට අදුක්කම සුඛ වේදනා පදන් වෙනකොට සංඥා ගිලිහෙනකොට සංස්කාර ගිලිහෙනකොට ඒ තැන තමයි මේ විඥානද ප්‍රතිස්ථාවක් ලබා ගන්න බැරි තැන අන්න ඉතින්ද ගියාට පස්සේ උදම්මනනවා කියන වචන පාවිච්චි කරන්න බෑ මධ්‍යස්ත මනසක් පවත්තන මනුස්සයාට බුදුහාමුදුරුවෝ මහා වීරයයි කියලා කියනවා මහා පුරුෂයයි කියලා කියනවා මොකද අපි කවදාකවත් ඒ වගේ තැනක් නිවනක් වශයෙන් හිතලක් නැහැ හිතට හිතා ගන්නත් බෑ. අපි හිතන අල්ලන්න පුළුවන් නම් කරන්න පුළුවන් සෑම දෙයක්ම කෙලසිලා තියෙන්නේ. මේ නික්ලේශී අවස්ථාව තියෙන්නේ මේ වෙන මොනෝකි කියන්නේ මේ මේ කෙලසිච්ච දේවල් ටික අයින් කරපු ගමන් මේක එනවා. කෙලසිච්ච දේවල් තියෙන තාක්කල් ඒක ඡණ්ඩයි පරසයි මේකට ඉඩ නැහැ. ඒ නිසා මේ කෙලස් වැරදි පාප දැකගෙන ඒව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය නෙවෙයි කියලා කියනකොට අර සල්විනියා වැවිච්ච පාසි වෙවිච්ච වතුරක ඒ වතුර ටික සල්විනිය ටික අයින් කරපුවම අඩිය තැනට පිරිසිදු වතුර ටික දකින්න වගේ ඒ පිරිසිදු ඒ තියෙන අවේදිත සුඛේ දකින්න පුළුවන්. ඉතින් මේ නිවනට අවේදිත සුඛේ කියනකොට සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ පිරිසිදු වහමසු කෙනෙක් කිව්වලු සංසික අවේදිත නම් කොහොමද සුඛයක් වෙන්නේ කියලා. විඳින්න බැරි නම් සුඛයක් වෙන්නේ කියලා. ඒකට ආරියපුත්‍ර සාරිපුත්‍ර කියනවා විඳින්න පුළුවන් හැම දෙයක්ම පෙරලෙන සුළු දුක්. විඳින්න බැරි නිසාම තමයි මේකට සැපයක් කියන්නේ ඒ නිසා මේක ආර්ය විවහරේ ආවේදිත සුඛය කියලා සඳහන් කරනවා කියලා. ඒ නිසා අපි දන්න අපිට සැලසුම් කරගන්න පුළුවන් නම් කියා ගන්න පුළුවන් මොන සැපයක් ආවත් ඒ සෑම දෙයකම පාහර ගතියක් තියෙනවා. කෙලස් ගතියක් තියෙනවා, පෙරලෙනවා, පෙරලා වෙන දෙයක් පාටපත් වෙනවා. ඉතින් අපි මේ පෙරලෙන වෙනස් වෙන දේවල් හැම දෙයක්ම දැක දැක දැන දැන එව්වා මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව මගේ ආත්මය කියාගන්න නැතුව බුදුජානක කියන්නේ මහණෙනි උඹලට අයිති නැති දේ අතහැරපළ. ඒ පෙරණ දේවල් උඹලට අයිති නැහැ. උඹලා මේ නිවන මේ සිවුර පොරවගත්තේ පැවිදි මේ භාවනා කරන්න බැස්සේ නිවන ප්‍රාර්ථනා කරගන්නම් උඹට මේ පෙරලෙන සැලෙන චපල වංචනික ඡාට ධර්ම ඔක්කොම මම නෙවෙයි මගේ නෙවෙයි කියලා අයින් කරුවට පස්සේ ඉතුරු වෙන්නේ මේක. ඉතින් ඒක නිසා යම් කෙනෙක් කියනවා නම් මේ නිවන ආબોධ කරන්නේ මරණයෙන් පස්සේ කියලා. එහෙනම් මේ නිවන මේ ජීවිතේ ගන්න බෑ ඒක ਸਰබලධාරී දිව්‍යඥාසී වහන්සේගේ තියෙනවායි කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ කෙලෙස් ටිකට තියෙන ආසාව. මේ කුණු කන්දලයක් බදාගෙන ඒක අතහර ගන්න බැරි තියෙන ආසාව නිසා. නමුත් ඒකේ තියෙන ආදීනව දැක්කනම් හරියට ආනාපාන ගෙවම් කරලා ලැබිච්ච ප්‍රීතියේ ඒ සුඛයේ ආදීනව පක්ෂේ බලන්න තරම් මහා වීරකමක් මහා පුරුෂකමක් තිබ්බනම් ඒ පුද්ගලයාට ඒකෙන් එන්න තියෙන නපුර අයින් කරගෙන ඇතුළට යන්න පුළුවන් නිසා සැප දුක දෙක හඳුනන තාක්කල් ඒ පුද්ගලයා අන්ත දෙක දන්න පුද්ගලයෙක් පමණයි ඒ අන්ත දෙකෙන්ම ගැලවෙන්න නම් එක උපක්‍රමයේ තියෙන සැපට වගේම දුකට සලකන්න දුකට වගේම සැපට සලකන්න යම් හේයකින් සැප වේවා දුක නොවේවා කියලා හිතන තාකල් හිත ඒකාන්තයෙන් මංසභාගයි. ඒකට කියනවා කාමසුකල්ලිකාණු යෝගය කියලා. යම් තාක් මට සැප නොවේවා දුක පමණක් වේවා නේ මට මෙතෙක් කල දුකට නොසලක නිසා මේක උනේ කියලා දුක හෙව්වනේ. මේ අත්ත කිලමතාන යෝගය කියලා. බුදුන්ස කියනවා මේ දෙකම අයින් කරලා උභවන්තේ විදිත්වාන දෙකම දැනගෙන අයින් කරලා මැද හැම වෙන උපේක්ෂා වේදනා අදුක්කම සුඛ වේදනාවෙත් ඇලෙන්න එපා ඒ ඇලෙනවා නම් අවිද්‍යාව තියෙනවා. ඒකට හොඳට දැනගෙන මේකේ තියෙන සුවිශේෂීත්වය තමයි පෙරලෙන්නේ. ආර්යනාථලාට අයිති දෙයක්. නමුත් මේක මට කියලා අයිති කරගන්න බෑ. ඒක මම ඉපදෙන්නේ ඉස්සලම ලෝකෙ තිබිච්ච දෙයක්. මම නිවන් දැකලා හෝ නැත්තම් මොන විදිහට මැරලා ගියත් ඕක කොහොම ලෝකෙ ඉතුරු වෙනවා. මට තියෙන්නේ මෙන්න මේ වගේ නෛර්යානික ධර්මයක් තියෙද්දි සැප හොයාගෙන දුක හොයාගෙන එව්වත් එක්ක අඬදබර කරන ලෝකෙත් එක්ක ගැටෙන්නේ නැතුව අනේ අදුක්කම සුඛයට වාංගු වෙලා ඒකත් අල්ලන්නේ නැතුව ඒකට යනවා නම් සැප දුක දෙක යන්තාක් මේ ජීවිතයේ දැක දැනගන්න පුළුවන් ද ඒ තාක් නිවන තියෙනවා. ඕනම කෙනෙකුට සැප දුක දෙක මේ ජීවිතේ අත්දකින්න පුළුවන් නම් ඒක හොඳම නිදර්ශනයක් තමයි ඒ නිවනට දොරක් කර වන්නපත ජාතකයේ කාන්තාරේ මැද තනකොළ පතුරක් දැක්කට පස්සේ කිව්වා මේක යටනම් වතුර තියෙනවා. ඒ වගේ තමයි අප කරා පැමිණෙන මේ සැප දුක දෙක මේක වර්ග කරන්න එපා. මේක වේවා මේක නොවේවා කියලා ඒකට අන්තභාග වෙනවා. දෙකටම සමෝසේ එක විදිහට දාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අඩියට ඒකෙදී හොඳ අභ්‍යාසයක් ලැබෙන වාඩි වෙලා ඉන්නකොට. ටිකක් වෙලා ඉන්නකොට පුපුරු ගහන්න දුක දෙනවා. ඒ දුක දෙනකොට අපි මේක ඊයට වැඩි අද ඩිංගිත්තක් ඉන්න පුළුවන් නම් නිවනට කිට්ටු වෙනවා කියලා හිතා ගන්න. හැබැයි එන දුක ඔක්කොම විසඳිය යුතුයි විඳිය යුතුයි කියලා කතාවක් නැහැ. ටික ටික ටික ටික අනික දසක් අහලා තිබුණ ප්‍රශ්නයක් මට බඳකයි උගාක් වෙලා වාඩි වෙලා ඉඳ තියෙන උපක්‍රමය මොකද්ද කියලා. එකම උපක්‍රමය අදට වැඩි පොඩ්ඩක් හිට කාපන්. හිට වැඩි තා ටික කාපන් අනිද්දා. කාගෙන කාගෙන ගියාට පස්සේ මේකේ කිලෝරක් නැහැ. එහෙම නැත්නම් ඔය ඉන්ජෙක්ෂන් එකක් ගන්න පුළුවන් ඇනස්තටයිසර් එකක් ඉන්න පුළුවන් ඕන ධර්මයක් කරලා. එහෙම නැත්නම් අංශභාගය හදාගත්තා නම් පළුවක් නිවන් දකින්න. හැබැයි ඒක උඩ අඬනවා. අනේ අර පළුවේ මට වේදනාවක් ඉන්නේ වේදනාව එන පණ හොඳයි කියනවා එන්නේ නැති පළුව හොඳයි කියනවා. ඉතින් මේ දෙක මොකක්වත් ඕනේ මේ දුකට සාදර වෙන්න කියලා මම කියන්නේත් නැහැ. ඒකට අත්කලම තනකට යනවා. Tamanට තේරෙනවා නම් ඒ ආනපානෙත් තියෙනවා, සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා, ඔක්කොම තියෙනවා. මම ඊයේ වගේ ආපු ගමන් පැනලා ගියේ නෑ පොඩ්ඩක් ඉවසුවා. හිත තව පොඩ්ඩක් ඉවසුවා. තව පොඩ්ඩක් ඉවසුවා කියලා ඒ අපේ හැකි ශක්ති ප්‍රමාණය ටික ටික ටික ටික මේක වැඩි කරන යන්න යන්න ඒක ආර්ථිකයට දෙන පුදුමාකාර සමබර ආර්ථික උත්තරයක්. මේ සැප හොයන ආර්ථිකයේ කාබාසිනිය විනාශකාරී. සැප දුක දෙකම දරන ආර්ථිකය හරීම ඩවුන් ටු අර්ත් පොළොට කිට්ටුයි ස්වභාවික ලැබෙන මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ වුණාට පස්සේ කාගෙන යනවා. ඒ වගේම පරිසර දූෂණයක් කවදාකවත් වෙන්නේ නැහැ. දේශපාලන වශයෙන් කාටවත් මට ඡන්දෙ දීපන් මම ඔබට සැප දෙන්නම් කියලා බොරු කියන දෙයක් නැහැ. බුදු දනන්සේ මේක කිව්වෙත් නැහැ. ඒ වගේම සමාජ විද්‍යාඥයෙකුට ඇවිල්ලා කියන්න බෑ මම මේ සීරු දිනාට සැප සරණගේ කීයට උඹේ වැඩක් ඔබ බලගන්න. උඹ සැප විතරලා තියෙන්නේ. උඹ නිවන් දැකලාද කතා කරන්න කියලා. කිසිම සමාජ විද්‍යාඥයෙකුට කොඩියක් ඔසන්න හම්බ වෙන්නේ නැහැ. මොකද හැම කෙනෙක්ම තමන්ගේ ආර්ථිකය, තමන්ගේ දේශපාලනය, තමන්ගේ සාධාරණ ඉෂ්ට කරගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ හොයලා දෙන මේ සමාජ දර්ශනයේ කවදාකවත් සංවිධානය නැහැ. ඒක පුද්ගලයාට පූර්ණ බලතල හම්බ වෙනවා සංවිධානයේ නැත්තේත් නෑ සංඝ සංවිධානය කියලා කියන්නේ ඇත්තටම බුද්ධ ඥානanse ඇති කරපු සිංහ සමාජයක්. ඒකේ ඒක එක්කනා යුතුයකම තියෙන්නේ මොකද්ද? මේ සිවුර දාගත්තම කොටද ඒක සාක්ෂාත් කරනවා. ඒකේ තියෙදි අනුගෙකුන්තරත් කරන්න හදනවා නම් එතන තමයි ඒකේ තියෙන වැරද්ද. ඒක නිසා හැම තැනකදීම මේ දුක පැමිණි දුක් පැණිදායි කියලා මේ සිංහලයේ තියෙන වචනේ අනුව ඉදිරියට යන මිනිස්සයා තුල ඇතිවෙන මේ තලසුණකම ඒ මෝරච්ච ගතිය භාවනා නොකරන කෙනෙකුට නම් තේරෙනවා. ඒකට බුද්ධ ධර්මයට යන්න ඕන ගමන් නැහැ. ඒ නිසා ඒක Taman පළවෙනියෙන්ම තේරෙනවා මේකට කරාරිනවා නම් මේකට උපක්‍රම වෙනවා නම් එයා අවස්ථාවාදී. එයාට ධර්මයේ තියෙන මේ ගැඹුරකට යන්න බෑ. ඒ නිසා අපි දවසින් දවස දවසින් දවස මේ විදිහට බණ අහමින් ඒවා ධාරණය කරගනිමින් භාවනා සමතව මේ වශයෙන් විපස්සනා වශයෙන් පරියංක වශයෙන් සක්මන් වශයෙන් ඉදින්දා වැඩ වශයෙන් කරද්දි කරද්දි කරන්නේ දවන්ට එන්නේ එන්නේ වෙනදාට වැඩි දරා සිටීමේ ශක්තියක් වැඩි වෙනවනම් මේ වේදනාවයිසික දිගේ ගොඩාක් ඉදිරියට යනවා. ඒකට ආධාරයක් වශයෙන් නැත්නම් ඒකට ප්‍රතිලාභයක් වශයෙන් වේදය ධර්ම පිළිබඳ අවබෝධය ඇති වෙන නිසා අද ධර්ම දේශනාවත් එවැනි වේදයක් පිළිබඳ අවබෝධයක් පිළිබඳ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිල් දිනාන සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා